අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ද්වේෂය ගැන ඔබ වහන්සේ අපිට කියලා දුන්න කරුණු අනුව හිතනකොට එකවරම තේරෙන දෙයක් තමයි මේක බොහොම සංකීර්ණ දෙයක්. ඒ වගේම අපි ධර්මය ඉගෙන ගන්නකොට අහලා තියෙනවා ද්වේෂය නැති වෙන්නේ අනාගාමී තත්ත්වයට උනාට පස්සේ කියලා. ඒ ඒක එහෙම උනාට අපි මේ අවස්ථාවේ ඉඳන් අපි ඉන්න තැන ඉඳන් මේ පිළිබඳව හොඳට ඉගෙනගෙන ඒත් එක්කම සතිය සහ සම්පජාඤ්‍ය පුදුම විදියට දියුණු කරගත්තේ නැත්නම් ස්වාමීන් වහන්ස දැන් ඔය ඔය කියපු විශේෂ විවිධ ප්‍රභේද අනුව අපි ඒකට අහු වෙලා නවතින්න නැතුව දිගට දිගට දිගට දිගට අකුසල් මානසිකත්වයන් දියුණු කරගන්න. ඔව් දැන් ඔතනදී තව පොඩි දෙයක් මම කියන්න ඕන ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න ඊට පස්සේ දැන් ඔය ඔතනත් අපි හුඟා දෙන හරියට වරද්ද ගන්න තැනක් ඔබතුමායි මතු කරපු කාරණේ. ඒ කියන්නේ මේ ක්ලේශ මූලය අනුශය වශයෙන් තියෙන తত্ত্বය අහෝසි වෙන්නේ මාර්ගඥානෙදී. එතකොට මේ මාර්ගඥානෙදී දැන් ද්වේෂ මූලය අහෝසි වෙන්නේ අනාගාමී මාර්ගඥානය. එතකොට හුඟක් දෙනෙක් ඕක කිව්ව ගමන් හිතන්නේ ආයෙනම් අනාගාමි වෙලා තමයි දැන් द्वේෂය දුර වෙන්නේ. එතකන් අපිට द्वේෂය තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ වගේ හිතන්නේ. ඉතින් අනාගාමි මාර්ගඥානෙන් द्वේෂය දුර වෙන්න නම් දැම්ම තියා द्वේෂය මතුවෙන බව හඳුනාගෙන ඒක දුරු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. එහෙම දුරු කරගෙන දුරු කරගෙන ගිහිල්ලා තමයි අර මූලය ගැලවිලා යන්නේ අතන්දී. එතකොට මෙතනදී අපි द्वේෂය හඳුනාගෙන සති සම්පජඤ්ඤයෙන් මේක දුරු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ නැත්තම් නිකන් ආකස්මිකව අහම්බෙන් අපි අනාගාමි වෙලා द्वේෂ ක්ලේශය දුර වෙනකන් බලා ඉඳලා තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා දැන් සක්කාය දිට්ඨිය ආයිති අපි ළඟ තියෙනවනේ තාම අපි සෝවන් වෙලා නැහැනේ කියන එක ඒක නිදහසට කාරණා නෙවෙයි සෝවන් වෙලා නැත්තේ මේ සක්කාය දිට්ඨිය තේරුම් අරගෙන දුරු කරගන්න බැරි නිසා. ඒතකොට සෝවන් වෙන්න කලින් තමයි අපි මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමේ වැඩපිළිවෙල හරියට හඳුනාගෙන පුහුණු කරන්නේ. අන්න ඒ විදිහට මේකේ මූලය ගැලවෙන්නේ මාර්ගඥාණයෙන්. හැබැයි මේ මූලය ගැලවෙන්න නම් ඊට කලින් මේ ධර්මතාවය හඳුනාගෙන අඛණ්ඩව පුහුණු කිරීමක් තියෙන්නට ගොඩාක් දෙනා ඒ කාරණේ අමතක කරනවා මේ ක්ලේශය දුරු වෙන්නේ අහවල් තැනින් කිව්ව ගමන් එතන අවසාන ඉලක්කය හැටියට ධානා ආයිති එතකන් දැන් අපිට කරන්න දෙයක් නැහැ වගේ ඊටාම සැහැල්ලුවෙන් සාධාරණීකරණය කරමින් කටයුතු කරනවා ගොඩක් දෙනා හොඳයි ඔබතුමාගේ ප්‍රශ්න අහන්න. එහෙමයි ස්වාමින්වහන්සේ දැන් ඒ වගේ තත්වයක් තියෙනකොට තව විශේෂයෙන්ම දකින්න දෙයක් තමයි පෙනෙන දෙයක් තමයි පුහුණුව කරගෙන යනකොට හරියටම තැන්වල අපි අහුවෙනවා විශේෂයෙන්ම දැන් අපේ සමාජයේ හොඳ කියලා අපි සලකනකොට ඒ වගේම අපි හොඳ වෙනකොට හොඳ නරක තේරෙනකොට අපි නරකත් එක්ක ගැටෙන එක ප්‍රතික්‍රියාවක් වශයෙන් නිකම්ම ඇති වෙනවා සිල්වත් කට්ටිය දුසිල්වත් කට්ටිය කෙරෙහි ගැටෙනවා එතන ස්වාමින් වහන්සේ අල්ලගන්න ලේසි නෑ මොකද අර්ථ ප්‍රතික්‍රියාවක් වගේ වෙනවා දැන් අපි ඒක නිසා මේ මේ වගේ වැඩසටහන් වලින් වෙනම ද්වේෂය අරගෙන අපි පුහුණු වෙනකොටත් ද්වේෂය අරගෙන හොඳ නරක කියන දේ නරක නරක බව දැනගෙන නමුත් එතන නරක බව කියන එකට එහා යන්නේ නැතුව එතන ද්වේෂයත් එක්ක යන එක අල්ලන්න අර මේ මේ විදිය සාකච්ඡා තුලින් මේ විදිය දැනුමකම තුලින් එතන අල්ලගෙන අරක පයින් තැන අල්ලන්න පුළුවන් වෙන්න අපි මනස පුහුණු කරන එක ඉතාමත්ම වැදගත් නේද ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් දැන් විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ යනවා කියන බොහෝ දෙනාගේ එතකොට ඒ වගේම පන්සල් වල සමිති සමාගම් වල වෙන දේවලුත් මම දකිනවා ඒ වගේදී ඔය පොඩි පොඩි පොඩි පොඩි කාරණා නිසා එහෙම නැත්නම් අපි නිවුස් බලනකොට ඒ එක්කෙනෙකුට දොස් කියනකොට අපි එයත් එක්ක ගැටෙනවා ඒ වගේ නොඑක් විදියට ඕක පැතිරලා යනවා මහා විනාශකාරී විදියට එක දිගට චින්තන රටාව ඊට පස්සේ යනවා මේ ගැන පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම ඔය නිසා තමයි මම නිතර නිතර ධර්ම දේශනාවල්දී කියන්නේ සතිය යනු අරමුණ දිහා බලන එක විතරක් නෙමෙයි අරමුණට මගේ මනස ප්‍රතික්‍රියා දක්වන ආකාරයයි අපට වඩා වැදගත් වෙන්නේ අරමුණ පිළිබඳව සිහිය පැවැත්වීම අපට ඒකාග්‍රතාවය දියුණු කරගන්න උදව් වෙනවා. නමුත් විදර්ශනාවේදී අපට යනවා යනවා කනවා කනවා කියලා අරමුණ දිහා විතරක් බලලා සිද්ධ වෙන ක්‍රියාව දිහා විතරක් බලලා හරියන්නේ මේක මේ මේ ක්‍රියාව සිද්ධ වෙන මනෝභාවය මේකට ප්‍රතික්‍රියා දක්වන මානසික తත්වය හැම විටම ප්‍රත්‍යවේක්ෂා කළේ නැතිනම් අපිට තේරෙන්නේ නැහැ ලෝකේ දේවල් දකිනකොට අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් මේක බරපතලම වෙන්නේ ඔබතුමා කිව්ව තැනදී තමයි. ඒ කියන්නේ දැන් අපට පැහැදිලිව ලෝක සම්මත ආකාරයෙන් වැරද්දක් පෙන්වා දෙනකොට ඒක තේරුම් ගන්න පහසුයි. සත්තු මරණ එක හොඳ නැහැ කිව්වොත් අපිට ඒක පිළිගන්න පුළුවන්. හොරකම් කරන එක හොඳ නෑ කිව්වොත් ආ මම හොරකම් කරනවා ඒක හොඳ නෑ. බොරු කියන එක හොඳ නෑ. ආ මම බොරු කියනවා ඒක හොඳ නෑ. ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි අර ලෝක සම්මත වූ යහපත් දේවල්, සුචරිතය, සද්භාවය ඒව පිළිබඳව කතා කරනකොට අපේ මනසේ ඇති වෙන්නේ ද්වේෂය කියලා පිළිගන්නවත් අපි සූදානම් නැහැ. දැන් සමහර වෙලාවට අපට ඔය එවන එක එක කෙටි පණිවිඩවල. එතකොට අන්තර්ජාලයේ තියෙන යම් යම් ප්‍රකාශන දිහා අරගෙන බැලුවෙන් පස්සේ ඒ අයට ලොකු හැඟීමක් තියෙනවා මේ තමන්ගේ මාතෘභූමිය ගැන, ශාසනය ගැන, භික්ෂුන් වහන්සේලා ගැන, මේ ධහම රැකගන්න ඕන ලොකු හැඟීමක් තියෙනවා. නමුත් ඒ හැඟීම නිසාම ඒගොල්ලෝ අර ද්වේෂය අවශ්‍ය ගන්නවා තේරෙන්නේ නැහැ. මේ මේ එන්නේ ද්වේෂයයි කියන. එතකොට ඒක ඒක පැහැදිලි කරලා දෙන්න ගියොත් ඒගොල්ලෝ අනික් අතට ප්‍රශ්න. ඉතින් ඔබ වහන්සේලා කියන්නේ අපටත් ඇස්කම් පියාගෙන ඉන්න කියලා. මේ සිද්ධ වෙන්නේ ඔහොම සිද්ධ වෙන්න ලති. එහෙම හිටියොත් මේක හරියයිද? මේක රැකෙයිද? ඉතින් මේක රකින්න ඕන. ඒක ඒක අත්‍යවශ්‍යයි. හැබැයි ආත්මාර්ථ පරාර්ථ මේ දෙකම රැකෙන්නට ඕන. පරාර්ථය સિદ્ધ කරන්න ගින් ආත්ම අර්ථය කෙලසෙනවා නම් තමන් වෙනසෙනවා නම් තමන් ද්වේෂයෙන් කෝපයෙන් මෝහයෙන් ආවේගකාරීව තමන් පීඩා විඳිනවා. ඒතර අනුන්ට යහපතක් වෙලා තියෙයි. දැන් ආයතනයක වැඩ කරනකොට ආයතනයේ අඩුපාඩු දැකලා ඒක අකුරට නීතියට කරන්න උත්සාහ කරන අය නිසා ආයතනයේ දියුණු වෙනවා. හැබැයි ඒ පුද්ගලයාට මානසික මොකද මානසික ආතතිය වැඩි වෙලා අන්තිමට රස්සාවෙන් විශ්‍රාම යනකොට Tamanට Tamanවත් නැතුව. එතකොට එහෙම වුණොත් වෙන්නේ අර මේ ධර්මාශෝක රජුණන්ට වෙච්ච වැඩේ තමයි. ලෝකෙන් අඩක් පමණ රටවල ධර්ම ප්‍රචාරය කළා. එතකොට 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් වෙහෙර විහාර හැදුවා. එතකොට මේ ගල් පර්වත ගල් කුළුණු හැම තැනම ධර්මය සටහන් කළා. මොකටද මේ සියලු දෙනා අතර ධර්මය බෙදා දෙන්න. එතකොට එහෙම අනිත්‍ය සුචරිතයට යොමු කරන්නට උත්සාහ කළාට පොඩි කරුණකදී මනස ගැටෙන එක දැකලා ඒක පාලනය කරගන්න පුරුදු වෙන්නේ නැත්නම් ලෝකෙටම යහපත සිද්ධ වෙනවා. Taman අපාගත වෙනවා. ඉතින් අද වැඩි දෙනෙක් කරගන්නේ ගිහි පැවිදි බොහෝ දෙනා අද කරගන්නේ ඒක. ඉතින් මේක ගැන කතා කරපු ගමන් අනික් අතට ආ ඔබ වහන්සේලා කියන්නේ අපිට නිශ්ශබ්ද වෙන්න එක දවසක් එක අම්මා කෙනෙක් මගෙන් ඇහුවා දැන් දරුවෝ සම්බන්ධව ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන කතා කරනවා. ඉතින් ඔබ වහන්සේ කියන්නේ දැන් දරුවෝ ඔක්කොම වැරදි කරද්දී අපිට නිස්සබ්දව ඉන්න කියලාද ඒතකොට කියන්නේ? ඒතර එහෙම නිස්සබ්දව ඉන්නවා නම් මොකද්ද දරුවෝ හදනවා කියන්නේ? ඒ දරුවෝ හදනකොට පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. දරුවෝ වරදින් මුදවාගෙන යහපතේ යොදවන්න අම්මා තාත්තා දක්ෂ වෙන්න ඕන, ගුරුවරයා දක්ෂ වෙන්න ඕන. ඒක කරන්නේ නැත්නම් ඒගොල්ලෝ කරන්නේ අපරාධය. හැබැයි දරුවා වරදින් මුදව ගන්න ගිහිල්ලා Taman හිත දූෂ්‍ය කරගන්නවා නම් ඒක යෝග්‍ය නැහැ. අර මීට උඟා කලින් දවසක මම මගේ අත්දැකීමක් කිව්වේ අපේ එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් දානෙට ගිහිල්ලා උන්වහන්සේට හෙම්බිරිස්සාව හැදිලා. එතකොට සූස් සූස් ගාලා හොටු ටික ඉහලට අදිනවා. ඉතින් මට එතකොට මතක් වුණා මම කුරුණෑගල බඹරගල ආරණ්‍යේ ඉන්නකොට එක දවසක් සෙන්ට්‍රචිෂාව හැදිලා දානශාලාවේදී මම ඔහොම හොටු ටික ඉහලට ඇද්දා කියලා. ඒ ගුරුහාමුදුරුවෝ මට හොත්තටම එවලම බැන්න. එවලම දොස් කිව්වා. ඔබ වහන්සේලා මොනවද ඔබ වහන්සේලාගේ විනය? එතකොට මේ සේකියා ශික්ෂා සේකියා ශික්ෂාපද වල හොටු ඉහලට අදින්න එපා කියලා නෑ. හැබැයි ඒ වගේ ශික්ෂාපද තියෙනවා. න සුරුසුරුකාරකම් බුඤ්ජිස්සාවේ න චපුචපුකාරකම්. එතකොට අර ආහාර අනුභව කරනකොට කැඳ අනුභව කරනකොට සුරූස් ගාලා සද්ද ඇහෙන්න අදින්න එපා. එතකොට චච්චක් ගාලා සද්දය ඇහෙන්න හපන්න එපා. එතකොට මේ මොකද ආහාර ටික හපන එක අර සුරුස් ගාලා ඇදලා බොන එක ඒක පවා අනිත් කෙනාට අප්‍රසන්න වෙන්න පුළුවන්. එතකොට වෙනම හොටු අදින්න එපා කියලා ශික්ෂා පදයක් නැහැ. නමුත් අරකින් කියවෙනවා මේ සද්දය ඇහෙන්න හොටු අදින එකත් හොඳ නැහැ කියලා. දැන් අරහාමුදුරුව මේ විදිහට අර පනවලා නැති ශික්ෂා පද පවා සිහිපත් කරමින් මට දොස් කිව්වා. ඔබ වහන්සේලා සේ කියා හැටියට මොනවද ඉගෙන ගන්න මොනවද ඔබ වහන්සේලාගේ සංවරය මොකද්ද සීලය මෙච්චර සුළු දෙයක් තේරෙන්නේ ඉතින් මට ඒක මුළු ජීවිතේටම මතක හිටියා. අදටත් මම කොච්චර සෙන්පතිශ්‍රාව හැදිලා අපහසු වුණත් අවශ්‍ය සුදුසු තැනකදී සද්දෙට හොටු සීරුවට අනිත් දාන වළඳන අනිත් අයට ඇහෙන කිසිම තැනකදී කාරන්නේවත් හොටු හූරන්නේවත් නැහැ. ඒක උගුරේ තියෙන සෙම ටික සද්දය ඇහෙන්නේ නැතුව ගන්න ක්‍රම තියෙනවා. උගුර සකස් කරලා ඊළඟට මේ නහය තියෙන හොටු ටික පිටට වැක්කිරෙනවා නම් ඒක අනිත් අයට සද්ද ඇහෙන්නේ නැතුව ලෙන්ස් වකින් හරි කඩදාසියකින් හරි පිහගන්න. ඒතර මේ විදිහට අපි අදටත් ඒ නිසා සංවර වෙනවා. ඉතින් මට කල්පනා වුණා අරහාමුදුරෝ දැන් මේක මෙහෙම කරනවා මේක කියා දුන්නොත් හොඳයි. කියා දුන්න නැත්නම් දැන් අපට අපේ ගුරුවරු බැනලා හරි කෑගහලා හරි අර නිදානයක් පෙන්නනවා වගේ අපට බැනලා හරි මේක පෙන්නපු නිසායි අද අපි ඒ තුල පිහිටලා ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට වෙන මේක පෙන්වන්න කෙනෙක් නැහැ. අපි මේක කියා දෙන්න ඕන කියලා මට හිතුණා. හැබැයි හිතනකොටම අනික් අතට මට කල්පනා වුණා දැන් මම මේ කියන්න යන්නේ මට මේක ඉවසගෙන ඉන්න බැරි නිසා. ඉතින් ඒ වෙලේ මම ඒක ගැන සෑහෙන්න කල්පනා කළා. දැන් මේ හාමුදුරුව හොටු හූරනකොට මට දානේ වළඳන්න බැරිද? ඉතින් මම කල්පනාව හොටු හීරුවා නෙමෙයි අසුචි ගොඩක් ගෙනත් තිබ්බත් මගේ දානේ ටික මට වළඳන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අරක වෙන එක මේක වෙන එක ඉතින් අර දුර්ගන්ධය ටිකක් තදට આવොත් පොඩ්ඩක් අපහසු ගතියක් තියෙනවා. හැබැයි එහෙම දර්ශනයක් පෙනුණා කියලා ඒක මට ගැටලුවක් නෑ. ඒ නිසා මට ඒ ගැන ගැටුමක් නෑ. උන්වහන්සේ හැමදාටම හොටු හූර හූර හිටියත් ඉතින් මට ඒක ගැන ප්‍රශ්නයක් නෑ. අන්න ඒ විදිහට පළමුවෙන්ම මම මගේ මනස කොතනද තියෙන්නේ? මම දැන් මේ ගැටුමක් නිසා මට රුස්සන්න නැති නිසාද මේ උපදේශය දෙන්න යන්නේ. අන්න එහෙම හිතලා බලලා තමයි උපදේශය දුන්නේ. ඉතින් එහෙම දුන්නත් ඒකේ යම් ගැටලුවක් ඇති වෙලා ඒක මම පස්සේ හදාගත්තා. ඉතින් ඒක මම වෙන අවස්ථාවල ධර්මදේශනවල කියලා දීලා තියෙනවා. ඒතර මේ විදිහට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. අපි කොච්චර හොඳ දෙයක් ගැන වුණත් හිතන්නේ ඒක ගැන හිතන්න කතා කරන්න ගිහිල්ලා මගේ මනසට මොකද වෙන්නේ? එතකොට මම සති සම්පජඤ්ඤයෙන් නැතිනම් අපි අර එදත් කතා කළේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ ඒතර ගෝචර සම්පජඤ්ඤය මම සිහියෙන් ඉඳගෙන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මම ආවේගකාරීවද මම හැඟීම් වලට වහල් වෙලාද කතා කරන්නේ. එහෙමනම් එතනම අපි පරාදයි. ඉතින් සමාජයේ අනිත් අයගේ අඩුපාඩු හදන එක හොඳයි. ඒක කරන්න ඕන. හැබැයි ඊට වඩා අපට වගකීමක් තියෙනවා තමන්ගේ අඩුපාඩු සකස් කරගන්න. ඒතකොට මේ දෙකම ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ ආත්මාර්ථ පරාර්ථ කියන දෙකම එක පැත්තක් අතහැරලා අනිත් පැත්ත කරන්න ඕන කියලා එකක් නැහැ. එහෙම කළොත් ඇති කියලා එකක් නැහැ. න අත්ත්‍යබ්බාදාය න පරබ්බාදාය න උභයබ්බාදාය වෙන වෙනම කියලා තියෙනවා. Tamanට අන්තරායක් නොවෙන්න ඕන, අනුන්ට අනතුරක් නොවෙන්න ඕන, දෙපසටම අනතුරක් නොවෙන්න. ඉතින් ඒ ගැන තේරුම් ගන්න නම් කාරණය යහපත් වුණත් අර තව මේවට ඉතින් ඕන තරම් උදාහරණ තියෙනවා සමාජයේ මොකද හැම තිස්සෙම ඒ බඳු දේ තමයි සිද්ධ වෙන්නේ. අර මම කිව්වේ පිරිසුදුකම ගැන උනන්දු වෙන අම්මා කෙනෙක් තමන්ගේ දියණියත් එක්කලා යම් ගැටලුවකට මතු පසුබිම හදාගත්තු හැටි. ඒතකොට පිරිසිදු බව කියන එක හොඳයි. දැන් මේක හොඳයි නිසා තමයි ඇයි ඔයා පිරිසිදුව ඉන්නේ නැත්තේ? ඇයි පිළිවෙලට තියාගන්නේ නැත්තේ මේ බඩු මුට්ටු? ඇයි ගෙදර සුද්ධ කරන්නේ නැත්තේ කියලා ගැටෙන්නේ. ඒතකොට දැන් මේක ලෝක සම්මතයි පිරිසුදු බව හොඳයි කියලා දැන් ඒ නිසා තමයි මේකෙන් මිදෙන්න බැරි. එතකොට මේ අම්මයි දුවයි මේ කාරණේ ඇවිල්ලා මට කිව්වට පස්සේ මමත් කිව්වා කාන්තාවක් වුණාන් පස්සේ පිරිසිදුව පිළිවෙලට ක්‍රමානුකූලව වැඩ කරන්න ඉගෙන ගන්න ඕන කිව්වම දැන් අර අම්මගේ මූණ පිළිලා ගියා. දැන් මමත් ඒ අම්මා කියන දේම අනුමත කරනවා ඊට පස්සේ මම ඇහුවා බාහිර පිරිසිදු බව ඇති කරන්න ගිහිල්ලා මනසේ පිරිසිදු බව නැති වෙනවා. බාහිර දේවල් පිළිවෙලට තියන්න ගිහිල්ලා මනසේ පිළිවෙල නැති වෙනවා නම් දැන් අපට වෙලා තියෙන්නේ ලාභයක්ද අලාභයක්ද අන්න එහෙම විමසුවාට පස්සේ තමයි ඒ අම්මට තේරුනේ මොකද්ද මේකේ තියෙන වැරද්ද කියලා. වගේ ලෝක සම්මත වශයෙන් හොඳයි කියන දේවල් වල නරක වෙන තැන අපිට පේන්න. ඒ නිසා නිතරම අපි දේශනාවලදී කියන දෙයක් තමයි නරකෙහි ඇති නරක පේනවා හොඳ නරක වෙන්නේ කොතනද කියලා අපිට අල්ලගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා ඒ ගැන හොඳ අවධානයක් අපිට තියෙන්නට ඕන හොඳ ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන්න ඕන එහෙම වුණොත් විතරයි ඒ දුබලತನ අපිට සකස ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ එතන තියෙන තවත් අපහසුාවක් තමයි දැන් කට්ටියක් එක්ක එකට එකතු වෙලා හරි සමාජයේ පිළිගත් දෙයක් ගැන හරි ඒක ප්‍රවාහයක් හැටියට යනකොට එතන කිමිදිලා බලන්ඩ ඒක ඒක ඇත්තෙම නැහැ. මම උදාහරණයක් කියන්නම්. මෑතදී මගේ මේ බිරිඳ මේ මේ ලොකු හොඳ වැඩක් කරන්න ගියා මේ වැඩිහිටි නිවාසයක. ඊට පස්සේ ඒ ඇවිල්ලා ඉතින් ඒ ගිය කට්ටිය ඔක්කොම වැඩිහිටියන්ට ඒ වෙලා තියෙන දුක්ඛ සහගත තත්ත්වය ගැන අනුකම්පාවෙන් පසුතැවීමෙන් මෙහෙම දරුවෝ නිසා මෙහෙම වෙලා තියෙනවා මෙහෙමයි කියලා ඒ කට්ටිය කතා බහ වෙනවා මෙන්න එකක් තියා කවි ලියනවා කෙටි කතා ලියනවා ඒක හොඳයි ඒ කියන්නේ දහම් පාසලෙන් ගියේ පොඩි දරුවන්ට ඒකේ යම්කිසි හොඳක් තියෙනවා නමුත් නමුත් එතන ඒ ඒක එක්කම මායාකාරී ලෙස අහුවෙලා තියෙනවා අරකට ද්වේෂයට අහුවෙලා තියෙනවා ඒක හරීම සියුම් ස්වාමීන් වහන්සේ. ඒ නිසා චිත්තානුපස්සන ධම්මානුපස්සන තමන්ගේ මනසේ නීවරණය මතුවෙනකොට මතුවෙන බව දැනගන්න, තියෙන බව දැනගන්න. ඒත සදෝසං වාචිත්තං සදෝසං චිත්තං මේවා නිකන් වචන හැටියට නෙමෙයි. මේවා දිගු කලක් අධ්‍යයනය කරන්න ඕන. තමන්ගේ සිත දිහා බල බලා අපි බාහිර ලෝකේ ප්‍රතික්‍රියා දක්වන්නේ කුමකට වුණත් මගේ මනස කොතනද තියෙන්නේ කියන එක ගැන ඉතින් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා තුලින් අපි පුහුණු කළ යුතුමයි. එහෙම නැත්නම් මේක වැටහෙන්නේ නැහැ.